හැම දිනටම පෙරවන් සරණයි අද 2019 මැයි මාසයේ 9 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ ලාවෙන් සවස් 2:00මාරට නව ශ්‍රීලංක වේලාවෙන් රාත්‍රී 10ට ආරම්භ වෙන අභිධර්ම දේශනාව සාකච්ඡාවටයි අපි අද එකතු වෙන්නේ. ශ්‍රවණට සිසිලස ඔස්ට්‍රේලියාවේ මෙහෙවන මේ වැඩසටහනට අදත් අප කෙරෙහි ඉතාමත්ම කරුණාවෙන් සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමින්දයන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ ਸਰවඥ සම්මා සම්බුදු පියාණන් වහන්සේට අතීත අනාගත වර්තමාන යන කාලත්වයට සම්බන්ධ සියලුම හේතුඵල ධර්මයන්ට අන්තර්ගත වූ සියලු ධර්මයන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් බල වශයෙන් ඒ වගේම හේතුඵල ධර්ම වශයෙන් අවබෝධ කොටගත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් හැට අවබෝධ කරගත්තා වූ අනන්ත ගුණයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවාගේ නමස්කාරය වේවා ඒ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ సంతානයේ පහළ වී ලෝකයේ පිහිටි වදාළ දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මම নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා අනන්ත පරිමාණ ගුණ ඇති ਸਰවඥන් වහන්සේගේ ශ්‍රාවක භූමියේ පිහිටියා වූ අෂ්ටාරි පුජ්‍ය මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ අනන්ත කරුණා ගුණ බලයෙන් මෛත්‍රී ගුණ බලයෙන් ධර්ම රත්නයේ ආනුභාව බලයෙන් සංඝ රත්නයේ සංගුණානුභාව බලයෙන් තුරුංගන මොහත පුතෝ හිතා নমස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැම දිනාම මෙහෙමෝත වෙනකොට උත්පදවාගෙන තිබෙනා වූ සියලුම කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් අපි මේ දහම් වැඩසටහන ඔස්සේ ඉදිරිපත් කොට මතකොට කියලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කාණ්ඩය මේ පින්වත් හැම දිනාටම ඉතාමත්ම හොඳින් පැහැදිලිව නිවැරදිව හොඳින් වැටහෙවා තේරුම් ගන්නට ලැබේවා කිසිම අවස්ථාවකදී සිතට නීවරණ ධර්මයකින් පාපී අදහසකින් අකුසල චේතනාවකින් පීඩාවක් නොවේවා බාධකයක් නොවේවා සිත ඊටාත්ම පිරිසුදුව පැහැදිලිව සබාගෙන සෑම දිනාටම මේ ධර්ම කාණ්ඩය හොඳින් අසාගෙන මෙනෙහි කරගෙන ඒ ප්‍රතිපදාවක් ඒ මාර්ගයක් කරගෙන ඒ කාන්තිම උතුම් නිවන් ගමන සුවසේ ආගන්ට ලැබේවා නිවන් අවබෝධයට මේ උතුම් ප්‍රතිපදාවක් මාර්ගයක් වේවා සමයිත්‍රි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා එසේ ප්‍රාර්ථනා කරමින් අද මේ පින් උතුම්ට මේ වෙලාවට අපි හිතාගෙන තිබෙන ධර්ම කොටාසය ඉදිරිපත් කරන්නට සූදානම්. අද අපිට තිබෙනවා චේතනාවට සම්බන්ධ කරුණුකාරණා ටිකක් තේරුම් අරගෙන ඊට පස්සේ වීතිවාර පිළිබඳව කතා කරන්න අද කතා කරන්නේ කර්මය කොහොමද ප්‍රත්‍ය වෙලා ඒ විසර්ජනා වාර හෙවත් ඒ වීති වලට ඉදිරිපත් කරගන්නට යොදා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ප ဋ ාණ ධර්ම විග්‍රහයේ පත්‍ය ධර්මයක් විස්තර කරනවා. ඒ තමයි කර්ම ප්‍රත්‍යය. අද මේ කතාව කියනකොට අපි විශ්වාස කරනවා අපේ මේ පින්වත් හැම දිනාටම යම්කිසි කර්මක අවබෝධයක් පැහැදීමක් ඒ වගේම තේරුම් ගන්න හැකියාවක් මේ තුල ඇත කියලා. ඒක හේතුව මීට පෙර අපි මේ කර්ම ප්‍රත්‍ය පිළිබඳව යම්කිසි කරුණු ටිකක් පැහැදිලි කරා පත්තාන මූලික කරුණු ඉදිරිපත් කිරීමේදී ඒ ටිකත් මතක තියෙනවා නම් හොඳයි අමතක වුණා නම් මේ වෙලාවට කියලා දෙන කරුණ ටික හිතේ තබාගෙන අර වීති ගලපන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. වීති ටික තිබෙන්නේ ඒ කියන්නේ කර්ම ප්‍රත්‍යය ක්‍රියාත්මක වෙන විදිය දක්වන වීති හෙවත් විසර්ජනා වාර තිබෙනවා පේලි හතක්. ඒ පේලි හත ක්‍රියාත්මක වෙන විදිය තේරුම් ගන්නට අපි ඒකේ පදනම පිළිබඳවත් හිතට වද්දා ගන්න ඕනේ ඉදිරිපත් කර ගන්න ඕනේ නැත්නම් අද අලුතෙන්ම කියනකොට ඒක කෙනෙකුට ධානය කර ගන්නට බැරි වෙන්න පුළුවන්. දේශනාවේ තිබෙනවා අපි මේ කර්මය කර්මඵලය කියලා කියනවා. කර්මය කර්මඵලය. මේ බුද්ධ දේශනාවේ මේ කර්ම කතාවට ලැබෙන්නේ විශේෂිත තැනක්. මේ කර්මය අපේ ජීවිතය තුළ සිද්ධ වෙනවා ජීවිතය කිව්වමත් හිත තුළ. මේ අපේ හිතේ යම්කිසි චෛතසික ධර්මයක් තිබෙනවා පුදුම බලවත්. ඒ වගේම ටිකක් ඩොමිනන්ට් uh, වර්ගයේ අනිත් අය පාලනය කරන්නට මෙහෙයවන්නට පුළුවන් ආකාරයේ 아무තු චෛතසික ධර්මයක් තිබෙනවා. ඒකට කියනවා චේතනාව කියලා. ඒ චේතනාව ඇත්තටම ඔය සෑම සිතකම ක්‍රියාත්මක වෙනවා. චේතනාව සෑම සිතකම ක්‍රියාත්මක වෙනවා. අපි දැනගෙන තිබෙනවා සිත් තියෙනවා 89. ඒ සිත් 89ම යම්කිසි වැඩක් කරනවා. ඒ වැඩේ කරන්නේ එක්කෝ බලනවා එක්කෝ අහනවා එක්කෝ ආග්‍රහණය කරනවා ඒවත් ක්‍රියා වෙනවා ක්‍රියාත්මකයි රසක් විඳිනවා ස්පර්ශයක් වෙනවා හිතනවා අතීතේ අනාගතේ වර්තමානයේ මෙනෙහි කරනවා කුසල් කරනවා පව් කරනවා මේ වගේ එක එක අදාළ ක්‍රියාවල් හිතට අයිති යම්කිසි ක්‍රියාවක් ඒ හැම සිතකම කුසල හෝ අකුසල හෝ ක්‍රියාව හැම සිතකම ওই චේතනාව වැඩ කරනවා ක්‍රියාත්මක වෙනවා ඉදිරිපත් වෙලා තිබෙනවා එතකොට ඒ යම්කිසි සිතක් උපදිනකොට ඒ චේතනාව අවශ්‍යයි. ඒ චේතනාව තමයි ඒ හිත පහළ වෙච්ච තැන අර හිතයි අනිත් චෛතසික ටිකයි එක්කාසු කරලා ගොනු කරලා අරමුණට දාලා ක්‍රියාත්මක කරවලා ওই ටික කරවන්ට හැකියාව තිබෙන විශේෂ ගුණ ශක්තියක් බලයක් ඔය මෙහෙවීමේ බලයක් ඔය චේතනාවට තිබෙනවා. ඒක නිසා චේතනාව මේ ධර්ම ප්‍රකාශනයේදී කර්ම ප්‍රකාශනයේදී විශේෂතා ගන්න. එතකොට මේ කුසල කර්මයක් කරනකොට පිනක් කරනකොට කුසලයක් කරනකොට ඒ අදාළ කුසල චෛතසික ධර්ම සමූහයයි සිතයි ඉතින් මේ චේතනාවත් එතෙන්ද ගොඩ ගැහිලා එක්කාසු වෙලා ඉතින් අර පින් කරන වැඩේ කුසල කරන වැඩේ කරනවා. එතකොට අනාගතේ මොකක් හරි දෙයක් කරනකොට ඒක ඉදිරිපත් වෙන අතීතයේ දේවල් මේ ස්ථානෙට ඇදලා ගන්නටත් ඒ වගේ හේතු වෙනවා. කුසලයක් කරනකොටත් එහෙමයි අකුසලයක් කරනකොටත් එහෙමයි. මේ චේතනාව කියන එක තමයි ওই කර්මය කියලා කියන්නේ. චේතනාව යම්කිසි හිතක වැඩ කරනකොට ක්‍රියාත්මක වෙනකොට ඒකෙ තිබෙනවා වැඩ කරන ක්‍රියාත්මක වෙන විදි දෙකක්. ඒ තමයි මම අර කලින් කිව්වා වගේ සිතයි චෛතසික ධර්ම සමූහයයි එක පොකුරට එක පොදියට එක රංචුවටනේ මේ එන්නේ යම්කිසි අරමුණක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට එන්නේ එක පොකුරකට චෛතසික රාමු රංචුවක් හිත ඔය අස්සේ මේ චේතනාව තියෙනවා එහෙම පොකුරට රංචුවට පහළ වෙනකොට කියනවා සහජාත චේතනාව කියලා. කියන්නේ එකට උපන් චේතනාව. ඒක කියනවා සහජාත කර්මය කියලා කියනවා. කියන්නේ කර්මයේ වැඩ කරන ඔයා එයානේ. එතකොට සහජාත කර්මය සහජාත චේතනාව තියෙනවා. ඒ පොකුරේ රංචුවේ වැඩ කරනකොට ඒ චේතනාවේ තිබෙනවා මෙන්න මෙහෙම ගතියක් චේතනාවේ ඒ වෙලාවට ඉන්න ඒ වෙලාවට රංචු වෙලා ඒ වෙලාවට පොඩි ගැහිලා ඒ වෙලාවට මතුවලා එන්න ඒ පිරිසේ චෛතසික සහ සිත කෙනි පිරිසේ ඒ ටික මෙහෙවන්නත් පුළුවන්. ඒ කියන්නේ අමුතුම විදිහට අරමුණට යවන්ට ක්‍රියාත්මක කරන්න අමුතුම විදිහේ ලීඩර්ෂිප් එකක් ගන්න පුළුවන් රජයේ තියෙන. ඔන්න එක වැඩ. එහෙම කරන ගමන් කුසල චේතනාවක නම් කුසලයක නම් එයා ඒ ටික ඒ වෙලාවේ කරන ගමන්ම අනාගතයට යම්කිසි විපාකයක් හැටියට හදන්න පුළුවන් උපදවන්න පුළුවන් යම්කිසි විපාකයක් නිස්පාදනය කරන බලයකුත් ඔය ආස්සේ පැනගෙන නටාගෙන යා එකතු කරනවා. එකතු කරලා නැති වෙලා ඒක එකක්. දැන් අපි හිතමු කුසල් සිතක් කියලා. ඒ කුසල් සිතේ සායිතික ධර්ම 33ක් වැඩ කරනවා. 33ක් අවමි. ඉතින් 33යි හිතයි 34යි නාම ධර්ම. ඔය චෛතසික 33 අර චේතනාව ඉන්නවා. ඒ චේතනාව කරන්නේ Taman අයින් වෙනකොට 32යි චෛතසික ඊළඟට හිත ඒ කියන චෛතසික 32ටයි හිතටයි චේතනාව කියන ධර්මය පුදුම මෙහෙයුම් කටයුත්තක් කරනවා ඒක සහජාත චේතනාව වෙනවා ඒ කුසල ඒ කරන්ට ඉදිරිපත් වෙච්ච ඒ චේතනාව සමග ඒ චෛතසික පොදිය ඒ එකම වැඩේ කරා නැති වෙලා ගියා නැති වෙලා යනකොටම එයා මොකද කරන්නේ ඉන්න කාලේ මෙතනින් යා අර රංචුව ඔපරේට් කරලා නැති වෙලා ගියත් ඊළඟට ඒ වෙලාවේ හදපු යම්කිසි බලයක් ශක්තියක් ඉස්සරහට නෑකමක් හැටියට සම්බන්ධතාවයක් අබල තම යන්නේ. එතකොට මේක වැඩ දෙකක්. ওই විදිහේ කර්ම එකතුවකුත් කරනවා පිරිස මෙහෙවීමකුත් කරනවා. ඒක සිකලේ. ඊළඟට ඒක නැති වෙලා ගියාට පස්සේ අනාගතයේදී ඒ ඉතුරු වෙච්ච ශක්තියෙන් තමයි විපාක සිතක් පහළ වෙන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සම්පටිච්චන ඔය වගේ සංකීර්ණ ඔය සදාරම්මනාදි වශයෙන් ඉදිරිපත් වෙන ඊළඟට ඔය භවංගසෙත් ඕවා එන්නේ ඔන්න ඔය හදන ගතිය නිසා. ඉතින් ඕක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වෙලාවට මෙහෙයවීම කටයුතු නිසා ඒකට කියනවා සහජාත කර්මපත්‍යය කියලා. ඊළඟට ඉස්සරහට විපාකයක් හදන්ට මතු කරගන්න කර්ම ශක්තිය කියන නානාක්ෂණික කර්මපත්‍යය කියලා. නානාක්ෂණික කර්මපත්‍යය. මෙන්න මේ විදිහට මේකේ තියෙනවා ස්වභාව ධර්ම දේවල්. ඒක තේරුම් අරගෙන දැන් අපි අද කතා කරමු මේ වීති වැඩ කරන විදිය. කුසල වීතියක් මේ විදිහට ප්‍රකාශ වෙනවා. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කම්පච්චයේන පච්චය. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කම්මපච්චයේන පච්චය. කුසල ධර්මය කුසල ධර්මයට කර්මපත්තින් උපකාර වෙනවා. මේ මොකද්ද මේ කියන්නේ? කුසල ධර්මයට කර්මපත්යෙන් උපකාර වෙනවා කුසල ධර්මයකට. ඒ කිව්වේ එකට උපදින ධර්ම කුසල සිත් තියෙනවනේ. කුසලෝ ධම්මෝ කියනකොට සමේ මෙහෙමයි. කුසල සිත් කීයක් තියෙනවද? කුසල් සිත් තියෙනවා කෙටි ක්‍රමයේ හැටියට මධ්‍යම ප්‍රමාණයේ හැටියට 21ක් තිබෙනවා කුසල. අපේ පින්වතුන් මේක අහලා අහලා නිසා හොඳට මතකයකුත් ඇති. අපි බලමු. මොනවද කුසල කියන්නේ කියලා. කුසල 21. කාමාවචර කුසාසිත 8යි. විස්තර ක්‍රමයේ හැටියට ධාන රූපාවචර ධාන කුසාසිත 5යි. 13 අරූපාවචර ධාන කුසාසිත 4යි 17යි ලෝකෝත්තර මාර්ගසිත 4යි එතකොට 21යි මෙන්න මේ කියන කුසල් සිත් 21 තනියෙන් පහළ වෙන්නේ නැහැ මේ කුසල් සිත් 21 තිබෙනවා ඒ ඒ සිතට ගැළපෙන විදියට වැඩ කරන්නට මතුවෙච්ච චේතනාවක්. ඒකට කියනවා ඒ තමයි කර්මය. කර්මය නමින් ප්‍රකාශ කරන්නේ. ඒ චේතනා 21ක් තියෙනවානේ. ඒ 21 ඒ ඒ සිත්තරට වැටගත්තාම අර මං ඉස්සෙල්ලා කියපු වැඩේ තමයි කරන්නේ මෙහෙවීම කරනවා ඒ වාගේම හසුරුවනවා කර්මයක් හදනවා තව එකක් දැනගන්න ඕනේ දැන් මේ කුසාසිත 21 අස්සේ ඉන්න මේ කර්මය නමින් ඉදිරිපත් වෙන ක්‍රියාත්මක වෙන මේ චේතනාව කාටද උදව් කරන්න පත්‍ය වෙන්නේ ඒ පත්‍ය වෙන්නේ එයා හැර චේතනාව හැර අනිත් ධර්ම වලට චේතනාව නැතුව අනිත් ධර්ම වලට තමයි පත්‍ය වෙන්නේ ඒ කියන්නේ උපකාර වෙන්නේ ආරම්මණය වශයෙන් ක්‍රියා වශයෙන් ක්‍රියාත්මක වෙන්න මහ විශාල මේ බලපෑමක් සම්මාදමක් එයා දෙනවා මාර්ගය අවස්ථාවෙත් එහෙමයි. විපස්සනා අවස්ථාවෙත් එහෙමයි. ඉතින් අවස්ථාව කොහොම වුණත් ක්‍රියාත්මක වෙන්නේ ඔය කියනා වූ කුසල චේතනා 21න් ඒ ඒ තැනට අදාළ ඒවා. දැන් එතකොට මේක ප්‍රත්‍ය ලබන්නේ කවුද? ලබන්නා තමයි සිතයි අනිත් චෛතසික ධර්ම සමූහයයි. කාගෙන්ද ලබන්නේ? මේ කර්මපත්තේවත් චේතනාවෙන්. ආන්න එතන ඒ ගැන කියන තැන තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කම්මපච්චයේන පච්චයෝ කුසල ධර්මයක් කුසල ධර්මයකට කර්මපත්ති පත්ති වෙනවා කියලා කියන්නේ. එතකොට තව එකක් තිබෙනවා. ඇයි චේතනාව එතනදී කුසල ධර්මයක් කියලා කිව්වේ. හේතුව කුසල් සිතක පහළ වෙච්ච නිසායි. කුසල් සිතක චේතනා පහළ වෙනකොට ඒ කුසල් සිතේ නම මෙයාටත් ගන්නවා කුසල චෛතසිකයක් වෙනවා. හැබැයි අකුසල් සිතේ පහළ වෙනකොට ඒක ඒ නම ගන්නවා. ඊළඟ දෙවෙනි චිත්තවිචේ බලමු. කුසලෝ ධම්මෝ කුසලස් අභ්‍යාකතස්ස ධම්මස්ස සමපච්චේන පච්චය. කුසල ධර්මය අභ්‍යාකත ධර්මයකට කර්මපච්ච කමපච්චේන පච්චය. ඒක හැබැයි අපි මතක තියාගන්න ඕනේ ආකාර දෙකකට කියනවා සහජාත කර්මපත්‍යක් කියනවා ඊළඟට නානාක්ෂණේක කර්මපත්‍ය කියනවා. මේක අවබෝධ කරගන්න මේ කියලා ඉවර කරගන්න කලබල වෙන්නේ නැතුව ධර්ම කාරණේ තේරුම් ගන්නට හැම කෙනාම මහන්සි ගන්න. මේවා ජාතක කතා නෙවෙයි. මේ කොටස යම්කිසි දිව්‍ය ලෝක කතාවකුත් නෙවෙයි. මේක නොපෙනෙන ඒ වගේම අපිට තියෙනවා කියලා නිකන් අල්ලා ගන්න බැරි තරමේ බොහෝම සූක්ෂම වූ ධර්ම ක්‍රියාවක් මේ. යම්කිසි බල ශක්තියක්. මේ සිත් කියලා කියන ඒවා ඇත්ත වශයෙන්ම මේ ආරම්මණයක් ගැන හඳුනා ගැනීමට මතුවෙන මනෝමය, චිත්තමය නාම ධර්ම ස්වභාවයක්. ඒක ක්‍රියාවක්. ඒ වගේ අස්සේ තිබෙන නොයෙක් ආකාරයේ පුංචි පුංචි ක්‍රියා ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ පුදුම විදිහට සියුම්ව දේශනා කළ තිබෙනවා. දැන් අපි කියවනේ සහජාත කර්මපත්‍ය සහ නානාක්ෂණික කර්මපත්‍ය කියලා. මේක කියන්නේ කුසල ධර්මයක්. කොහොමද කුසල ධර්මයක් අභ්‍යාගත ධර්මයකට ওই දෙකින් ඉදිරිපත් වෙන්නේ. අව්‍යාකෘත ධර්මයකට සහජාත කර්මප්‍රත්‍යත් කරනවා නානාක්ෂණික කර්මප්‍රත්‍යත් කරනවා. ඒ දෙකේම ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. සහජාතය කියලා කිව්වේ එකට පොදියට රංචුවට වැඩ කරනකොට ඒ වෙලාවේදී ඒ වෙලාවේදී ක්‍රියාත්මක වෙන හිතටයි චෛතසික ධර්ම සමූහයටයි තවත් එකක් තිබෙනවා අපි අමතක කරන්න හොඳ නෑ ඒ තමයි ඔය සිත ආශ්‍රය කරගෙන සිතේ බලයෙන් පහළ වෙනවනේ මේ රූපමය ධර්ම තමයි චිත්තජ රූප කියලා කොටසක් ආන ඒ චිත්තජ රූප වලටත් මෙයා යම්කිසි බලපෑමක් කරනවා ඒවා උපදවන්න චිත්තජ රූපයත් උපදනවා අනිත් එක අනිත් ඒවාට උදව් වෙනවා. ඊළඟට අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ ඒ අවස්ථාවේදී ආනර කියනා වූ කුසල් සිත් ආශ්‍රය කරන්නා වූ තැන පහළ වෙන රූප ටික එයා හින්දානේ පහළ වුනේ. ඒක නිසා ඒ අවස්ථාවේදී කුසල ධර්මය අව්‍යාකෘතේ කියනා වූ රූප ධර්මයට මතුවෙන්න හේතුවක් ඒ වගේම ප්‍රත්‍යක් ඒ වගේම උපකාරයක් වෙනවා. ඒක නිසා තමයි කියන්නේ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස කම්පච්චේන පච්චය. ඊළඟට අර ඉස්සරහදී ඇතිවෙන්නා වූ ඵලයක් අල්ලගෙන කරන නිසා ඒකට කියනවා නානක්ෂණික කරුණපත්තිය ඉදිරිපත් කරනවා කියලා. තව එකක් අපි හිතාගමු මේ අවබෝධ කරගනිමු. ඒ තමයි ඔය නානාක්ෂණික කර්මපත්තිය ටිකක් දුරයි. සහජාත කර්මපත්තිය නිකන් ළඟයි. ඒ තැන ඒ එක කාමරයක ඉන්නව පිරිස වගේ තමයි සහජාත කර්මපත්තිය. නානාක්ෂණිකයක හිම නෙවෙයි. ඒක ටිකක් ඈතට අදිනවා. අපිට හිතෙන්නේ කොයි හරින්ද මේක ඉස්මතු වෙන්නේ කියලා. අපි ඔකට බලමු මේ නානාක්ෂණික කර්මපත්තිය කොහොමද කුසල ධර්මයක් අව්‍යාකෘතයකට ඉදිරිපත් වෙන්නේ බලපෑමක් කරන්නේ කියලා. අවස්ථා දෙකක් මේ කාල වශයෙන් දුරයි. මෙහෙම හිතමු. දැන් අපි ඔන්න වන්දනාවක් කරනවා මේ වන්දනාවක් කරන වෙලාවේදී කුසාසිත පහළ වෙනවා. හෝගල පහළ වෙනවා. ඒ කුසාසිත කාමාවචර කුසාසිත. ඒ කුසාසිත තාස්සේ තිබෙනවා චේතනාව. අපි හොඳටම දන්නවා. ඒ චේතනාව ඒ වෙලාවේදී සහජාත වශයෙන් ඒ ඒ සිත්වලට චෛතසිකවලට ඔන්න උපකාරයක් වෙනවා. ඒ හැරුණාම ඒ වෙලාවේ පහළ වෙන චිත්තජ රූපවලටත් සහජාත චේතනාව යම්කිසි බලපෑමක් කරනවා. ඔන්න දැන් රූපවලටත් අව්‍යාකතයක් නේ. අව්‍යාකෘතයටත් උදව් වෙලා උපකාර වෙලා දැන් ඕක නැති වෙලා ගියා. වන්දනා කළා. ඉවරයි. ඊළඟට දැන් ඉතින් වන්දනා කළා ඉවර දැන් ඔන්න අපි අපේ ජීවිතය අවසන් කරලා ඉතින් ඔන්න මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ දැන් කොහේ හරි අපි ඔය කුසල කර්මය නිසා ප්‍රතිසන්දියක් හදා ගන්න. ප්‍රතිසන්දියක් ගන්න. ඔය ප්‍රතිසන්දිය ලබන වෙලාවේදී ඇති වෙනවනේ ප්‍රතිසන්දි සිත ආන්න ඒ ප්‍රතිසන්දි සිත පහළ වෙනවා ඒ සිතට ඉන්න පුළුවන් ආශ්‍රිත ආශ්‍රය කරන්න පුළුවන් විදිහේ කර්මයෙන්ම උපන්නා වූ රූපයක් ඇතුව. එතකොට ඒ වෙලාවේදී පහළ වෙන ප්‍රතිසන්දි සිතත් ඒ වගේම ඒ කර්මජ රූපත් දෙකම විපාක. හැබැයි ඒ විපාකය ඒ ප්‍රතිසන්දි විපාක සිත ප්‍රතිසන්දි අවස්ථාවේදී කර්මජ රූප ටික උපදවා දෙන ඒ කුසල සිත පහළ උනේ ඒකේ ශක්තිය තියෙන්නේ අපි වන්දනා කරන වෙලාවේ. දැන් බලන්න වන්දනා කරන වෙලාවේදී පහළ වෙච්ච ඒ චේතනාවක සැර බලය සැරට ගිය ශක්තිය තමයි අර ප්‍රතිසන්දියක් හදන්ට ඉලිප්පිලා මතුවෙලා ආවේ ඒක නිසා ප්‍රතිසන්දිසිත අව්‍යාකෘතයි කර්මජ රූපත් අව්‍යාකෘතයි හැබැයි කර්මයෙන් උපන්න මේ සිතත් රූපයක් දෙකම ඊට බොහෝම ක්ෂණ ගුඩකට කලින් පහළ වෙච්ච කර්මයක පත්‍ය ලබාගෙන එන එක. ඔන්න ওই විදිහට කුසල ධර්මයක් අව්‍යාකෘතයකට බලපාන විදිහ අපි තේරුම් ගත යුතුයි. ඉස්සර කරපු කුසල්වල බලය තමයි මේ ඉලිත් වෙලා එන්නේ. තවත් තියෙනවනේ අපි කොහෙද කතා කරන්න ඕන වෙන්නේ ඔය කාමාවචර විපාක ඒවා පහළ වෙනවා ප්‍රතිසන්දි වශයෙන් ඊළඟට භවාංග වශයෙන් ඊළඟට ශෘති වශයෙන් ඉතින් ඒ හැම තැනකදීම මේ පහළ වෙන්නේ මොකක් නිසාද නානාක්ෂණික කර්මයේ බලය නිසායි. දැන් තවත් එකක් තිබෙනවා. අපේ මේ වෙලාවේ අපිට තියෙන විපාකසිත. විපාකසිත අවස්ථා දෙකක තියෙනවා. එකක් තමයි බාහිර ලෝකයට निराවරණය වී තිබෙන්නා වූ निराවරණය වෙලා ගියා වූ අරමුණු ඔස්සේ ගිහිල්ලා ලබා ගන්න ඒවා එක්ක බැඳී යන විපාක සිත් තිබෙනවා ඒ වගේම හිත අස්සට රිංගාගෙන භවාංග සිතක ආධාරයේ භවාංග සිතක පෙළ ගැස්ම නිසා ඒ හිතට බලපාන ඇති වෙච්ච විපාක සිත් තිබෙනවා. දැන් එතකොට විපාක සිත් තිබෙනවා බාහිර ලෝකයට විවෘත වෙච්ච ඒවා හිත ඇතුළේ තිබෙන දේවල්. මේ වෙලාවේ විපාක අපිට එන්නේ ඉස්සර වෙලා තිබිච්ච කර්මයක බලේ. එතකොට මේක ඇවිල්ලා නානාක්ෂණිකයි. හැබැයි ඔක ගෙනියන්න අමාරුයි. ගෙනිය ගන්න අමාරුයි. ඔක යම්කිසි අවස්ථාවකදී ඔක කඩා වැටෙනවා. ඒකේ බලය අඩු වුණා. තව එකක් තිබෙනවා අහේතුක සිත් තිබෙනවනේ 18ක්. ඒ අහේතුක සිත් 18න් අහේතුක සිත් 18න් ක්‍රියාසිත් තුනක් තියෙනවා පංචද්වාරා වර්ජන මනෝද්වාරා වර්ජන ඊට පස්සේ හසිතුප්පාදේ ඒ සිත් තුනම අයින් කරපු ගමන් අනිත් ඉතුරු වෙන්නා වූ 15 ඇවිල්ලා මේ විපාක සිත්නේ ඔය විපාක සිත් ටික උපදවන්ට කුසල වශයෙන් ඇතිවෙච්ච කර්මපත්තියක් තිබෙනවා. අකුසල වශයෙන් ඇතිවෙච්ච කර්මපත්තියක් තිබෙනවා. ඒ කර්මපත්තියේ ආනුභාවයෙන් තමයි මේක හිතපු ගමන් පස්සේ නිකන් එලිපිලා මතුවෙලා එන්නේ. ඉතින් ඔය අහේතුක ඒව හැදෙන්න කොහේ හෝ වේවා යම්කිසි තැනක කර්ම ශක්තියක් එන්න ඕන. තව එකක් තිබෙනවා මේ අහේතුක කුසල අහේතුක අකුසල සිත් 15 වෙනිට ඉතර වෙලා අහේතුක පින්පව් කරාද නැහැ අහේතු කියන්නේ ඒවා හැදෙන්න පහළ වෙච්ච දේවල් සහේතුකයි සහේතුක පින් සකුසල් සහේතුක අකුසල් දෙකම නිසා තමයි මේ වෙලාවේ අහේතුක සිත් පහළ වෙලා තිබෙන්නේ අනිත් එක තමයි අපි ගියොත් එහෙම කාමාවචර ඊට පස්සේ ඊට යහින් තියෙන්නේ රූපාවචර ධානසිත ගත්තාම ඒ ධාන සිත්වලත් තිබෙනවා අර ධාන පහල කරන අවස්ථාවේදී ධාන සිතක විපාකයක් වින්දනය කරනකොට ඒ සිතට ඒ වගේම රූප එක්කාසු කරලා දෙන කර්මජ රූපයන්ටයි ඒ වගේ විපාක චිත්තයන්ටයි බලපාන නිසා එතනත් තිබෙනවා කර්මපත්‍ය නානාක්ෂණීක වශයෙන් අවස්ථා දෙක සිද්ධ කරලා දෙන්නා වූ බලපෑම වශයෙන් ඊළඟට අර අරූපාවචර ඒවත් එහෙමයි. අරූපාවචර භාවනාවක් කරනවා මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි ඉන්න අය. එහෙම නැත්නම් රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක් හිතාගමුකෝ. එහෙම නැත්නම් මනුස්ස ලෝකේ කෙනෙක් හිතාගමු. එහෙම අය දැන් භාවනා කරන අරූපාවචර කුසාසිත පාල කරනවා. ඒ අරූපාවචර කුසාසිත පාල කරාම අරූපාවචර ආරම්මණය වුණාට ඒකේ හිතේ බලයෙන් මේ වෙලාවේ ඒ ඇඟේ භාවනා කරන වෙලාවේ manuss ලෝකයන්ගේ රූප පහළ වෙන එක වෙන එකක්. හැබැයි මැරලා ගිහිල්ලා උපදිනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ භූමිය. උපදිනාට රූප නැහැ. ඒක නිසා රූප අව්‍යාකෘතය මතුවෙන්නේ නැහැ හැබැයි විපාක අව්‍යාකෘතය පහළ වෙනවා ඒ තමයි ප්‍රතිසන්දි වශයෙන් ඊළඟට භවංග වශයෙන් චුති වශයෙන් මේ විදිහට ඒ අරූපාවචර ලෝකය අනිත් එක සෝවාන් වෙන අවස්ථාවේ එතනත් පහළ වෙනවනේ චේතනාව සකදාගාමී වෙන අවස්ථාවේ අනාගාමී අරයත් පිළ ඵලයටපත් වෙන වෙලාවේදී මේ මාර්ග කේත් හතරේ චේතනා පහළ වෙනවා. පහළ වුණාම ඒකෙන් ඇති කරලා දෙන්නා වූ බලය අවස්ථා දෙකකනේ දැන් මාර්ගසිත එන වෙලාවෙම ඵලසිතේ ඉන්නේ. මාර්ගසිත ශනියක් ඇවිල්ලා ඒක නැති වෙලා ගියාට පස්සේ තමයි ඵලසිතේ. එතකොට මාර්ගසිත ඇති කරපු දේ තමයි ඵලසිත හැටියට ඉදිරිපත් වෙලා නැවත මතුවලා එන්නේ. එතකොට ඒ සෝවාන් ඵලසිත සකදාගාමි අනාගාමි ඵලසිත අරිහත් ඵලසිත මේ අවස්ථාවට එනකොට ඒක විපාකයක් වෙනවා. විපාකයක් හැටියට සලකනවා ඒක අවස්ථා දෙකක්. මාර්ග අවස්ථාවෙන් බැහැර වෙච්ච ඵල අවස්ථාවේදී ලබනකොට ඒකට කියනවා කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස කර්මපච්චේන පච්චයෝ කියලා. මෙන්න මේ විදිහට මේ අවස්ථා දෙක අපි හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. කර්ම කතාවේදී. ඊළඟට අපි තව පැත්තකට යම් වීතියක් ගැන සැලකනද ඒ තමයි කුසලය කොහොමද මේකට වැඩ කරන්නේ කියලා. කුසලය. තව තියෙනවා කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස කමපච්චේන පච්චේ. එකක් තිබුණා කුසල ධර්මය කුසල ධර්මයට පත්‍ය වෙනවා කුසල ධර්මය අව්‍යාකෘතයකටපත් වෙන ප්‍රත්‍ය වෙනවා දැන් කුසල ධර්මය කුසලයටයි අව්‍යාකෘතයටයි දෙකටම කර්මපත්තියෙන් උපකාරයක් ලබනවා කියන එක මේක මේ හරි අමුතුයි පුංචි පේන්නේ නැති නමුත් බලවත් වූ මානසික ධර්මයක් ඒ වගේම තවත් මානසික ධර්මයකට ළඟ සහ දුර වශයෙන් කාලය අරගෙන මහා බලපෑමක් කරනවා අපිට මීටරේ අල්ලන්න බෑ ඒක නමුත් ඒක තියෙනවා කුසල සහ අවියාකුස දෙකටම කර්මප්‍රත්‍ය බලපාන ඒ කර්මප්‍රත්‍ය ඒත් ඒ විදිහ තමයි කුසලය උපදන අවස්ථාවේදී මෙන්න මෙහෙම හිතමු බලන්න කුසලයක් කුසලයටයි අව්‍යාකෘතයටයි බලපාන විදිය. දැන් අපි මල් පූජා කරනවා කියවනේ. මල් පූජා කරන වෙලාවේදී කුසල් සිත් පහළ වෙනවනේ. ඒ කුසල් සිත් වල තිබෙනවා චේතනාව, ඒ චේතනාව කුසල ධර්මයි. ඒ කුසල ධර්මය ඒ චේතනාව චෛතසික ධර්ම සමූහයටයි හිතටයි බලපාන නිසා පත්‍ය වෙන නිසා ඒකට කියනවා කුසල ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියලා. ඒ විලාවේම ඒක රූපයකටත් බලපානවා. ඒ රූපයට බලපාන චිත්තජ රූපයන්ට. එතකොට බලන්න එක පැත්තකින් ඒ චේතනාව තම වර්ගයා හැටියට ඉන්නා වූ නාම ධර්මයක් වන ඒ නාම ධර්මයේ වලට චෛතසික ධර්මයන්ට හිතට කුසල ධර්මයක් හැටියට ප්‍රත්‍ය වුණා ඒ තමන්ගේ වර්ගයාගෙන් අයින් වෙච්ච සම්පූර්ණ වෙනස් වෙච්ච රූපයකටත් ප්‍රත්‍ය වුණා රූපය කියන්නේ අව්‍යාකෘතයක් අන්න ඒක නිසා ඒ ක්‍රියා දෙකම එක තැන සිද්ධ කරන නිසා කියනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්සච කුසලස්සච අභ්‍යාවතස්ස ධම්මස්ස කමපච්චේන පච්චේ මම හිතනවා මේ කියන කතාවක් අපේ මේ පින්වතුන්ට හිතට අහුලා ගන්නට උළුහංකමක් තියෙනවා කියලා. හැබැයි සමහර වෙලාවට මේක ඒක වචනෙන් කියන නැත්නම් ස්කන්ධ වශයෙන් වචනොත් කියනවා. අපි ඊළඟට බලමු ඊළඟ චිත්ත වීති 4 අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස කම්මපච්චේන පච්චයෝ අකුසල ධර්මයක් අකුසල ධර්මයේත කර්මපත්‍යම් ප්‍රතිශක්තියෙන් පත්‍ය බලයෙන් උපකාර වීම වශයෙන් උපකාර වෙනවා මේ කියන්නේ කොයි හරියද ඒ තමයි අපි නිතර කතා කරන අකුසල් සිත් 12 චෛතසික ධර්ම 27 දැන් පළවෙනි සෝමනස්ස සහගත ditthigata sampayutta අසංකාරික හිතේ හිත ඉදිරිපත් කරගෙන කර්මයක් කරන වෙලාවේදී එතන තියෙන්නේ අකුසල රංචුවක්. ඔකොටම කියන්නේ අකුසල් කියලා. ලෝභයත් තිබෙනවා, ඒව ලං වෙලා කිච්චු වෙලා ඉන්න ඒවත් එක්ක අනිත් චේතනාවල් ඔක්කොම ටික තියෙනවා අකුසල කියලා. එතකොට මේ අකුසල රංචුවේ පොදී ඉන්නා වූ චේතනාවට කියනවා අකුසල කියලා. ඒක නිසා මේ චේතනාව කුසල්සිතේ කුසල් ගත්තට අකුසල්සිතේදී මේ චේතනාව නම් කරන්නේ නමක් වැටෙන යාට අකුසල ධර්මයක් කියලා. අකුසල ධර්මයක් අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස කම්මපච්චේන පච්චේ අනිත් චෛතසික ධර්මයන්ට 26ට ඒ වාගේම හිතට ඒවට කර්මපස්යෙන් පත්ති වෙනවා ඊළඟට ප්‍රතිඋප්පන්නේ කවුද ඒ කියන්නේ එයාගේ බලය මෙහෙවීම ඒ වගේම බල ප්‍රවැත්වීම ඇඟට වද්දාගන්නේ කවුද අර චෛතසික ධර්මිත ඒ වගේම සිත. එතකොට ඒ නාම ධර්ම සම්බන්ධයෙන් සම්පූර්ණම වෙනස් කරලා ප්‍රකාශ කරපු සහ තෝරලා දීපු විදිය. ඒක ඉස්සල්ලා කියපු කුසල ධර්ම අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනස් වෙන්නේ අකුසල ධර්ම. ඊළඟට තව එකක් තිබෙනවා අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස කමපච්චේන පච්චය. සහජාත නානාක්ෂණික. ඒකත් ඒ විදිහයි. කුසලය කතා කරපු විදිහමයි. බලන්න අකුසල ධර්මය මොකද්ද ඒ කියන්නේ? අකුසල සිතක තිබෙන කර්ම වැඩේ කරන චේතනාව. කර්ම වැඩේ කරන චේතනාව තමයි අකුසල ධර්ම කියලා කියන්නේ. ඊළඟට අභ්‍යාගත ධම්ම කියලා කියන්නේ ඒ වෙලාවට අකුසලයේ කරනකොට පහළ වෙන්නා වූ රූප ඒ වගේම රූප ධර්මයේ පහළ වෙනවා වගේම නානාස්තනික වශයෙන් කර්මපත්‍ය ලබාගෙන ඒකින් උපකාරනවා විපාකේ කියන අකුසල ධර්මයේ අධ්‍යාපකස ධම්ම සම්පත්‍යේ පත්‍යේ සහජාත නානාස්තනික කීවනේ අපි ඒ විලාවටත් චේතනාව සහජාත වශයෙන් බලපෑමක් කරනවා ඊට පස්සේ වෙලාවක අපි හිතමු අකුසල කර්මයේ බලයෙන් කොහේ හරි තැනක උප්පත්තිය ලබන්නට යනවනම් ප්‍රතිසන්දි වශයෙන් අකුසල විපාකයක් උපදවනවා භවංග වශයෙන් අකුසල විපාකයක් උපදවනවා ඒ වාගේම බාහිර වශයෙන් එක එක දේවල් පෙන්눔 කරන්ට අස්සවන්ට අවස්ථාව සලසා දීම වශයෙන් ඔය නානාක්ෂණික කර්මපත්තයෙන් ප්‍රති වෙනවා මේවා අව්‍යාකෘත ධර්මයකට බලපාන විදිහ. පසුගිය කාලෙම අපි අව්‍යාකෘත ධර්ම පිළිබඳව කොහොමද එන්නේ විපාකසිත අව්‍යාකෘතයි කියලා කිව්වා. ඊළඟට ඔය රූප ධර්ම අව්‍යාකෘතයි කියලා කිව්වා. තවත් එකක් තමයි සහජාත අව්‍යාකෘත ක්‍රියාසිට වලටත් තිබෙනවා ඒවත් සහජාතයි. අකුසල ධර්ම යම් කිසි විදිහකින් අපි හිතමු ඔය මේ චේතනාව කියන එක යම් කිසි වෙලාවකදී පහළ වුණොත් එහෙම සහජාත වශයෙන් ක්‍රියාසිතක ඒකෙත් තිබෙන්නේ එකට එකක් බලපාන ක්‍රම විදිය. ඊළඟට අපි බලමු අකුසල ධර්මයක් අකුසලයකටයි ඒ වෙලාවෙම අවියාකෘතයකටයි බලපාන හේතු බුත වෙන විදිය. අකුසලෝ ධම්මෝ අකුසලස්සච්ච අභ්‍යාකතස්සච්ච ධම්මස්ස කමපච්චේන පච්චය. පව් කරන වෙලාවේදී ඒ පාපීචේ පාපී හිති තිවෙන්නා වූ චේතනාව අකුසල ධර්මය ඒ වගේම ඒ වෙලාවෙම අනිත් අකුසල චෛතසික ධර්මයන්ටත් හිතට බලපෑමක් කරනවා ඒ වගේම උපකාර වෙනවා වගේම ඒ වෙලාවේදී පහළ වෙන්නා වූ රූප ධර්මයන්ටත් අකුසල සිතින් පහළ වෙන රූප ධර්මයන්ටත් චිත්තජ රූපයන්ටත් බලපාන. ඒක නිසා පත්‍යුප්පන්න ධර්ම හැටියට අකුසල සිත් 12ක් එනවා චෛතසිකය නම් ප්‍රතනිස් මේ ඔය චෛතසික 26ක් වෙනවා. චිත්තජ රූපියෝ ටිකක් ඉදිරිපත් වෙනවා. මේ විදිහට අකුසල පැත්තට ගියාම එක අවස්ථාවේදී අකුසලයටයි අවියාකෘතයටයි දෙකටම බලපාන විදිය. ඊළඟට තව එකක් තිබෙනවා අපි මේක තේරුම් ගන්නට අවසාන වශයෙන් ඉදිරිපත් කරන කොටාසය ඒ තමයි හත්වෙනිව කියනා වූ වීතිය අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස කම්මපච්චේන පච්චයෝ. හරි වැදගත් තැනක්. අව්‍යාකෘත ධර්මයක් කොහොමද අව්‍යාකෘත ධර්මයකට කර්මප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ? ඒක මෙහෙමයි තේරුම් ගන්න. මේ වෙලාවේදී පහළ වෙනවා අපිට ඔය මොකක් හරි දෙයක් බලනවා. රූපයක් බලනවා. පේනවා, දකිනවා. ඒ අවස්ථාවේදී පහළ වෙන්නේ සරලයි තේරුම් ගන්න චක්කු විඥානය. චක්කු විඥානේ තිබෙන්නේ ඇත්තටම ධර්මතා 8යි. චක්කු විඥානයේ තුළ තිබෙන්නේ ධර්ම 8යි. නාම ධර්ම 8යි. ඒ නාම ධර්ම 8 කියලා කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය මානසිකාර මෙතන තියෙන චෛතසික ධර්ම හතක් ඊළඟට හිත අටයි මේ ධර්ම හත ඔක්කොම විපාක. ඒක නිසා කියන ඒක ඒ රංචුවම අව්‍යාකෘත ධර්ම රංචුව. මේ අව්‍යාකෘත ධර්ම රංචුවේ එක්කෙනෙක් චේතනාව ඇති වෙන්නේ ඇත්තට විපාකයක් හැටියට. ඒක ඒක අව්‍යාකෘත ධර්මයක්. ඒ අව්‍යාකෘත ධර්මය ඒ වෙලාවේදී අනිත් එක්කෙනත් Taman එක පහළ වෙන්නා වූ ඒ අවස්ථාවේදී පහළ වෙන ධර්ම වලට නානාශනික වශයෙන් නෙවෙයි ඒ වෙලාවේදී සාජාත වශයෙන් ඒකට බලපෑම් කරනවා විපාකසිත විපාකසිත වලට ඒ වගේම ක්‍රියාසිත වලටත් ඒ වගේ මෙන්න මේ ටික දැන් ක්‍රියාසිතක් පහළ වෙනකොට නම් රූපත් වැඩ කරනවා. හැබැයි විපාකසිත පහළ වෙනකොට මෙන්න මේ හරියේදී රූප පහළ වෙන්නේ ඔය චක්කු විඥාන අවස්ථාවේ ඊළඟට සෝත ගාන දිවහා කාය විඥාන අවස්ථාවේදී පහළ වෙන්නේ නමුත් අනිත් ඔය විපාකසිත පහළ වෙනකොට පහළ වෙන රූපත් ඒ වෙලාවට පහළ වෙන්නේ අව්‍යාකෘත ධර්මය අව්‍යාකෘත ධර්මයකටම කර්මපත්තියේ පත්ති වෙනවා කියන කාරණේ. ඒකේ එකක් තියෙනවා එතෙන්ට එනකොට නානාක්ෂණික වශයෙන් බලපානවා ඒ වෙලාවටත් සහජාත වශයෙන් බලපානවා. ක්‍රියාසිටවලත් එහෙමයි විපාකසිටවලත් එහෙමයි. මෙන්න මේ කාරණා ටික අපි මේ අවස්ථාවේදී තේරුම් ගනිමු. මම හිතනවා මේ කතාව අපි මීටත් පෙර අවස්ථාවකදී යංගජ මට්ටමකට මේ පින්වතුන්ට තේරුම් ගන්නට කියලා දුන්නා. ඉතින් අද මේ කියපු විසර්ජනා වාර චිත්ත වාර හත කියපු ටික මේ තුමුතුන් යම් කිසි මතමකට සමන්ත ග්‍රහණය කරගන්නට එක්කාසු කරගන්නට හිතට යොමු කරගන්නට පුළුවන් වෙන්න ඇත කියලා මම විශ්වාස කරනවා. නානාශනික අවස්ථාව සහජාත දෙක හොඳට පැහැදිලිව වෙන්ව තේරුම් ගන්න. මේක භාවනාවක් හැටියට අපිට මෙනෙහි කරන්න පුළුවන් සතියකට වතාවක් එක්කාසු වෙලා මේ බණ කතාවක් ඒ වගේම ගැඹුරු ධර්ම විවරණයක් කරලා අපි විසිර යනවා. ඒ වගේම නැවත බ්‍රහස්පතින්දා වගේ පිට වෙනකොට ආය එකාසු වෙනවා. ඉතින් එහෙම ආවන් පස්සේ සමහර ඒවා ගිය සතියේ අහපු ඒවා ඉතින් ඉස්සෙල්ලා කලින් අහපු ඒවා අහලා ලං වෙලා තිබුණොත් ඒවා ඒවා ඉතා ලේසියෙන් මතකයට එනවා. ලෝකයේ තිබෙනා වැඩ කටයුතුත් එක්ක හිර වෙලා ගියන් පස්සේ මේක අමතක වෙනවා. ඒ අමතක වුණාන් පස්සේ නැවත ඒ දවසට මේක ඉදිරිපත් කරගන්න ගියන් පස්සේ හිතට නොඇතෙන ස්වභාවයක් ඇති වෙනවා. මේක නැති කරගෙන අපි මේක භාවනාවක් හැටියට මෙන්න මෙහෙමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. මෙන්න මෙහෙමයි මේකේ කාර්ය මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා හොඳට භාවනාවක් හැටියට මෙනෙහි කිරීමට අපිට මේ හිමිට පුළුවන්කම තිබෙනවා නම් එතකොට චිත්ත ධර්ම මේ කුසල අවස්ථාව මේ අකුසල අවස්ථාව මේ ඇවිල්ලා විපාක අවස්ථාව මේක වැඩ කරන්නේ මෙහෙමයි කියලා කර්මපත්‍ය මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ධර්මයේ දැක දැක ධර්මයේ බල බලා ධර්මයේ තුළම හිත හසුරවන්න පුළුවන්. ඒක නිසා මේ ගාම්භීර ධර්මය කීම, හිතීම, මෙනෙහි කිරීම, ඇසීම මේවා භාවනාවකට ඒකාන්තයෙන් උදව් වෙන උපකාර වෙනවා. මේවා සත්වයෝ නොවන ඒ වගේම පුද්ගල ආත්ම ජීව දේව පුද්ගල නොවන හුදෙක් නිකං ධර්ම මාත්‍රා. මේ වාගේ අයිතිකාරයෝ නෑ. මේ වාගේ හිමිකාරයෝ නැහැ. මේවා ඉදී පහළ වෙන මේ විශ්සේ අරමුණ හැටියට ඉදිරිපත් වෙන වෙන ධර්ම ස්වභාව. මේන මේ ධර්ම ස්වභාව මේ ක්‍රියා ගොඩක් විතරයි. එකින් එකට බලනවා, දකිනවා, හිතනවා මේන්න මේ වගේ ක්‍රියා මාත්‍ර විතරයි. ක්‍රියාවක් කරනකොට අනිත් පැත්තෙන් තව එකක් මතුවෙනවා. ඒක ඉවරමුට තව එකක් මතුවෙනවා. ක්‍රියා මාත්‍ර විතරයි. මේවා ඒ ඒ තැන්වල කුසල වශයෙන් හිර වෙන තාලේ, හැප්පෙන තාලේ, ඉදිරිපත් වෙන තාලේ, බලපාන තාලේ, අකුසල වශයෙන් බලපෑමක් කරන තාලේ, ඒකට බලපෑමට යට වෙන ඒවා, ඊළඟට අව්‍යාකෘත වශයෙන් බලපෑමක් කරන විදිහ සහ ඒ බලපෑමට යටත් වෙන විදිහ ඔන්න ඔය කතාව තමයි මේ කර්මපත්තිය තුළ මේ විදිහට කියන්නේ. ඉතින් අද මේ පින්වතුන්ට ඉස්සල්ලා ආපු ඒවත් එක්කාසු කරගෙන මේ tie ගලපා ගන්නට යම්කිසි පුළුවන්කමක් තියෙනවා නම් ඒක බොහෝම වාසනාවන්තයි. මං හිතන තාලට මේ කර්මප්‍රත්‍ය නානාශනික සහජාත වශයෙන් කියන කර්ම කතා මේ ඉස්සෙල්ලත් අපි ගොඩක් කතා කරා. ඒක නිසා මේ කොටස මේ පින්වතුන් තේරුම් ගන්නට යම්කිසි පහසුවක් වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ධර්මයේ තේරුම් අරගෙන මේ ධර්මයේ හිතාගෙන මෙහෙය කරගෙන මේ ධර්මයේ ඉතාමත් හොඳින් දරාගෙන මේ වාගේ තිබෙනා වූ හේතුඵල ධර්මයන්ගේ ස්වභාවයේ තේරුම් අරගෙන සංසාර දුකින් මිදලා හැමදෙනාටම අමාමහා නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා නිවන් පිණිස මේ මානසිකාරයේ ඇතිවීම හිතීම ඒකාන්තම හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් පින්දෙමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු අප්‍රමාණ ස්වාමීන් වහන්සේ ආ හොඳයි එහෙනම් මම ගෞරවයෙන් සැලැම් දෙන්නට අවස්ථාව දෙනවා ප්‍රශ්නයක් අහන්න කියලා කියනවනේ ස්වාමීන් වහන්සේ කියන්න කවුරු නැති පාට ස්වාමීන් වහන්සේ මේ අන්තිමට කියපු නීති අභ්‍යකටෝ ධම්මෝ අභ්‍යකටස්ස ධම්මස්ස සම්පච්චේන පච්චෝ කියන තැනදී ඒක සහජාත පස්සේ විතරක් වේ කියලා හිතන එක එහෙම කියොත් නිවැරදි ස්වාමීන් ඒක තියෙන්නේ මේ අත් වශයෙන්ම ඒක ප්‍රවෘත්ති කාලයට සම්බන්ධ කරලා තිබෙන්නේ. ප්‍රවෘත්ති කාලයේ ඒ කියන්නේ මේ ඒ පවතින අවස්ථාවේදී ඒ ධර්ම ශක්තිය උපකාර වෙන විදිය ඊළඟට ඒක අර විපාකයටත් ඒ වගේම පහළ වෙනවනේ මේ කර්මජ රූප ඒවටත් ප්‍රතිසන්ධි අවස්ථාවේදී ප්‍රතිසන්ධි අවස්ථාවේ භවංග අවස්ථාවේදී ක්‍රියා අවස්ථාවේදී දැන් ක්‍රියා ක්‍රියාත් ඇවිල්ලා අව්‍යාකෘතයිනේ ක්‍රියාසිට ඒ අවස්ථාවේදී ඊට පස්සේ විපාක චිත්තය විපාක චිත්තය සම්පටිච්ඡන චිත්තය සම්තිරණ ඊට පස්සේ වෝත්තපන ඒ අවස්ථාවේ අනිතක භවංග අවස්ථාවේදී ආන්නේ එහෙම ඇති වෙන අවස්ථාව වල ඒවා රූප වශයෙන් ගත්තත් ඇවිල්ලා ඒවත් එක්ක පහළ වෙන අව්‍යාකෘත බලයක නිසා පහළ වෙන්නේ ඒවට යටත් වී යන්නා වූ චේතනාවයි චෛතසිකයි ඔක්කොම අව්‍යාකෘත වෙනවා. එතෙන් ඒ වගේ පහළ වෙන චිත්තගතිය විතරක් අව්‍යාකෘත ධර්මයේ හැටියට මේ මාතෘකාව යටතේ කියන. එහෙමයි සාමාන්‍යත් බොහොම කිනකින් තේරුම් කරගත්තේ පුංජි අර නානාක්ෂණික නෙවෙයි එතන එක සහජාත ප්‍රසන්න. ඔව්. තමයි එක ප්‍රත්‍ය වෙන්නේ කියලා සාමාන්‍යත්. හොඳයි. තේරුම් ගන්න එක ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. ඒකේ සමහර වීති නානශනිකවට සම්බන්ධ නැතුව කියලා තියෙන වීති සහජාත කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතන මට තේරෙන්නේ අර සමහර වීති සහජාතද නානශනිකද කියලා කියලා නැහැ. ඒ කියලා නැති තැන්වල සහජාත කියලා තමයි තේරුම් ගන්න වෙන්නේ කියලා තේරුණේ. ඊට පස්සේ නර මේ කුසල ධම්මෝ අභ්‍යකට ධම්මස්ස කියන එකේදී නානශනික වෙනකොට තමයි මම හිතේ මම හිතන හැටියට අසඤ්ඤ සත්‍ය සම්බන්ධ වෙන කියලා එක්කුත් තේරුණා. ඒ කියන්නේ සාමාන්‍ය අනිවාර්ය කුසලයක විපාකයක් හැටියට තමයි අසඤ්ඤ සත්‍යය හට ගැනීම වෙන්නේ කියන එක. ඒක ඒක නානශනික විදියට හට ගන්න අවස්ථාවක් වගේ තමයි තේරුනේ. හරි හරි. නානශනික තමයි. හරි. ඒ කියන්නේ ඒ කියන්නේ සහජාතයක් ඒක කොහොමත් වෙන්නේ නානශනිකම තමයි මහත්තයා. ඒක හරි. පෙරවස්සන්න. පෙරවස්සන්න මහත්තයා. එහෙනම් මහත්තයා මේ අපි මේ වෙලාවේදී තිරසට පින් අනුමෝදනාවක් කරමුද? හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් අදත් වහන්සේගේ කාලේ මේ නොබලා අපිට මේ විදිහට කරන උපකාරයට එහෙමනම් ස්වාමීන් වහන්සේ වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ වැඩසටහන නිවාසයෙන් ලෙස ස්වාමීන් වහන්සේ. හැම දිනාටම රත්නත්‍රි පිටය ආරක්ෂාවයි. ඉතින් මේ කාලය තුල මේ අපි අද කෙටියෙන් අවසන් කරත් පැයක් විතර අරගෙන නමුත් ඉතින් මේ අපිට හිතෙන හැටියට මේ මාතෘකාව කතා කරන්න ඕන කාලයක් තමයි මේ හැම කෙනාටම ඉදිරිපත් වෙලා තිබෙන කර්මපත්‍ය. ඉතින් එක එක්කෙනාගේ කර්ම රැස් වෙනවා, එක එක්කෙනාගේ කර්ම ගෙවි යනවා. ඒ කර්ම සාජාත වශයෙන් නානාසනික වශයෙන් ඉදිරිපත් වෙනා රැඩි වශයෙන් ඉතින් යන විදියක් තමයි තියෙන්නේ සහ ඒකෙම මේ කුසල ධම්මෝ වට වඩා අකුසල ධම්මෝ හැටියක් තමයි දැන් තියෙන්නේ කොහොම හරි මේ හේතුඵල මේ ක්‍රියා රාශියෙන් මේ ක්‍රියා රාංචුවෙන් මේ හේතුඵල ධර්ම සමූහයෙන් අයින් වෙලා ඒවා තේරුම් අරගෙන ඉපා වෙලා ඒ වගේ කලතිරලා ඒ වගේ ගැති නොවේ අයින් වෙලා යන තාක්කල් මේ දුක්ඛ ස්කන්ධය ඔය විදිහම ඒක නිසා අද ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාවට අහුන් කන්දේම තුලින් අපේ පින්වත් පිරිස මහ විශාල කුසලයක් උපදවා ගත්තා මේ කුසල බලයෙන් සහ බුද්ධ ධම්ම සංඝයාන පිරිවරට අනන්ත ගුණ බලයෙන් හැම දිනාටම ආරක්ෂාව ඇති වේවා සියලු දෙනාගේම සිත්වලට හොඳ ඉවසීමේ ගුණය ඒ වගේම ඥානාන්විත කල්පනා කිරීමේ ධර්මයේ තීරුම් ගැනීමේ ගුණේ පහළ වේවා ප්‍රඥා පහළ වේවා ප්‍රඥා අවදි වේවා මේව වැඩ කටයුතු කරගෙන යනා පින්වත් ලලිත් මහත්මයාට පවුලේ හැම දෙනාටම මෙහෙවීම කටයුතු කළා වූ පින්වත් ජයන්ත මහත්මයාටත් පින් ප්‍රශ්නය සුබ වුණු මහත්මයා ආදී හැම දෙනාටමත් මේ උතුම් පින් බලෙන් කුසල් බලෙන් ඉතාමත් හොඳින් තව තව ගැඹුරු ධර්මයට එක්කාසු වෙලා මොහොදී පතුලට යනවා වගේ පතුලේ තිබෙන වටින දේවල් හොයා ගන්නවා වගේ මේක ඇතුලේ ගැඹීරයේ කිදා බහැලා ධර්මයේ හොඳට ස්පර්ශ කර කර කුසල් අකුසල් අව්‍යාකෘත මේ වගේ ශක්තිය මෙහෙට හේතු වෙන විදිහේ තේරුම් අරගෙන සෑම දිනාට මේ භයංකාර සංසාරයෙන් හේතුඵල ධර්මය තිබෙන තැන ඇති වෙන ඒ උතුම් කරකස ඒ කරකස ගතියෙන් අයින් වෙලා පාපී ගතියෙන් අයින් වෙලා ශාන්ත වූ ප්‍රණීත වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ලැබේවා. නිවන් පිණිස මේ කුසලයේ මේ පිණ හේතු වාසනා වේවා කියලා මෛත්‍රීන් පින්දමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි. සාදු සාදු සාදු සාදු